මේ පින්වත් පිළිත හිඳුතුම් බොහෝ දිනෙහි සීල සමාධි ප්‍රඥා කියනා ගුණ පූර්ණ්‍ය ක්‍රේතුන් ලෝකාර්ධෝ සම්මා සම්බුදු කියාණන් වහන්සේලා දේශනා කර වදාළා වූ ඒ උතුම් මොනාව ලෝකෝත්තර දී සද්ධර්ම රත්නයක් ඇද්දී එන මහා ධර්ම රත්නය අතු කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගෙන ඉවට මාර්ගයේ පාදා ගැනීම මේ හේතුවන්නා වූ සමාධි ගුණ පූර්ණ්‍ය කරගන්තයි බලාපොරොත්තු වන්නේ ඒ ශ්‍රේෂ්ඨවන්නා වූ සම්මා සම්බුදු ගුණයෙන් යුක්තව විද්‍යාමාන කරවදාලා වූ සීල සමාධි ප්‍රඥා කියන ගුණ පූර්ණේ කර ගැනීමේදී ප්‍රාර්ය වූ ප්‍රථම ධාන ආර්ය වූ ද්විතිය ධාන තුතිය ධාන චතුර්ථ ධාන කියන මේ ශ්‍රේෂ්ඨවන්නා වූ ආර්ය ධාන මාර්ගයන් පූර්ණේ කරගෙන එදුල් ලැබෙනා උතුම් සමාධි චිත්තයෙන් යුක්තව ඒ ශ්‍රේෂ්ඨ වන්නා වූ සමාධි ගුණයෙන් මහා ඥානය මහා ප්‍රඥා පාල කර ගැනීමට හේතු වාසනා මතු කරගෙන ලෝකේ ලක්ෂණ ස්වභාවය වටහාගෙන මේ තුලින් ලෝකේ යථාර්ථය වටහාගෙන උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමේ මාහඟි අවස්ථාව උදා කර ගන්නයි බලාපොරොත්තු වන්නේ කියා සිහි කර ගන්නට ඒ වාගේම අනන්ත ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ලෝක සාන්තියන වදාලා වූ නව ලෝකෝත්තර ත්‍රිසත් ධර්ම මාර්ගයේ අපි ඉතා ගෞරවයෙන් යුතු සම්මා සම්බුදු පියාණන් වහන්සේලා ජීවමානව වැඩ සිටිනවා සමානව සිහි කරගෙන ಗುಣ සිහි කර ගනිමින් අපේ හදවත් ඒ උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට මහා මන්දිර වේවා ඒ උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට වැඩ සිටීමට අපගේ හදවත් තුළ සුදු නෙළුමින් කරන ලද්දා උතුම් වූ ආසන සකස් වේවා ඒ උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අපගේ හදවත් තුළ වැඩ සිටිමින් අපට අනුශාසනා කරත්වා අපිට මහා ශාන්තිය උදා කරත්වා ඒ අප්‍රමාණ ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ මහා ශාන්තිය විහිදෙන්නා වූ බුදු කුටියක් වන් අපගේ හදමැදුරේ මේ ශාන්තියට පත් වෙමින් සියලු ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරමාන පරිගණීම් දුස්සීල දුස්චරිත ගති අහලකටවත් නොවේවා. ඒ අනන්ත ශාන්තිය උදා වෙන්නා මහා බලයෙන් කායික මානසික වන්නා වූ දුක් නිදාසිය දුරු වේවා. සැනසෙල්ලෙන් සාන්තියෙන් යුක්ත උතුම් ශ්‍රේෂ්ඨ වන්නා වූ සීල ගුණ පූර්ණේ කරගනිමින් සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගනිමින් මේ උතුම් නිවන් සාක්ෂාත් කරගැනීමට හේතු වෙන ආර්ය මාර්ගය අපට පූර්ණ වේවා කියන්නා මේ හැඟීම සබාගෙන අනන්ත වූ අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්මා මනුස්ස සතර වර්ගයේ ඥාති මිත්‍ර ආදී කොට්ටාස ඇතුළු අනන්ත ලෝක වාසී සෑම සිල් සත්‍යෝ යම් දිනක මේ උතුම් ආර්ය මාර්ගයේ පූර්ණේ කරගැනීමෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා ලැබෙමින් අප මේ කරන ලද්දා පුණ්‍ය කුසල ආශිර්වාදයේ අනන්ත ලෝක වාසී සෑම සිල් සත්වෙන්ද සාන්තිය පිණිස වේවා ඒ සෑම සිල් සත්‍යෝ මේ උතුම් පුණ්‍ය කුසල ආශිර්වාදයේ අනුමෝදන් වෙමින් සංසාර දුක් දුරු කර ගැනීමෙන් උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමවා කියන මේ සාන්ත අධිෂ්ඨානයේ සබලා අපි දැන් මේ ශ්‍රේතවන්නා වූ සම්බුදු පියාණන් වහන්සේලාට ගෞරවයෙන් යුතුව নমස්කාර කරලා මේ ශ්‍රේතවන්නා වූ කයවත් මාලාවන්ගෙන් මේ සමාධිපටි බාන කවීත්වයෙන් යුතුව පතු කරන්නා වූ උතුම් ශ්‍රේෂ්ඨ අවස්ථාව අප කරා පීඩමින් අපගේ හිත් සීල ගුණයේ පිහිටාවා උතුමෝ සමාධියට පිහිටාවා උතුමෝ ප්‍රඥා බෝධියට හේතු වාසනාගෙන සකස් වේවා කියනා මේ අදිෂ්ඨාන සබාගම්මු එසේ සබාගෙන තුන් ලෝකාග්‍ර සම්බුදු පියාණන් වහන්සේලා ජීවමානව අපගේ හදවත තුළ වැඩමවමින් අපි අප්‍රසේත මහා නමස්කාරයන් කරලා ඒ උතුමෝ පරිපිරිවෙත් පූර්ණේ කරගන්ටයි මේ බලාපොරොත්තු වන්නේ කියා සිහි කරගන්ට ඕනේ එසේ සිහි කර ගනිමින් මේ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා චතුරාර්යසත්‍යවතින් වදාලා වූ වේතවන්නා වූ කර්මස්ථානයක් ඇස්සේ බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය කියන මේ වේතවන්නා වූ අනුස්සති ඇති කර ගනිමින් ඒ සතර ආරක්ෂාවන්ගෙන් මුක්ත වෙලා අපි ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා නිවී තනදී වදාලා උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා කියා සීකර ගන්න ඕනේ එතෙන්දී කරන උතුම්ම සම්බුදු පියාණන් වහන්සේලාට අපට මහා රැකවරණ මහා ආශිර්වාද සැලසෙමින් අපගේ හද මන්දිර තුලට වඩීවා කියන හැඟීම් සපාගෙන අපි පළමුව ඒ নমස්කාර පාඨයන් සත්‍යයනා කරලා අපි මේ උතුම් වූ සම්බුදු පියාණන් වහන්සේලා අපගේ හදවත් තුළ වැඩ සිටිනවා සමානව සිහි කරගෙන මේ මහා පූජාව සිද්ධ කරන්නට පළමුව අපි අපගේ හදමදුරු සකස් කරමින් ඒ උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට හද කුටියක් වල පූජා කරනවා කියා සිහි කරගෙන උන්වහන්සේලා අපගේ හදවතට වඩිනවා කියා සිහි කරගෙන පළමුව මෙසේ වැඩමවා අපි මේ උතුම් වූ නමස්කාරයන් සිද්ධ කරලා මේ පූජෝපහාරය ආරම්භ කරමු අත්වලවන්ට එපා ඒ වාගේම සමාධි හිතකින් යුතුව හිතින් සාධුකාරයක් දෙනවා පමණයි මේ ආකාරයෙන් චිත්ත ගුණේ සිහි කරගෙන මේ කියන්නා වූ අර්ථයක් පාසා වදනයක් පාසා මේ වායේ අර්ථ හොමින් වැටෙන ආකාරයෙන් සිහි කරගන්නට ඒ උතුම් වූ සමාධි ගුණ පහළ වෙනවා තමන්ට වැටෙනවා ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා ඒ වායේදී වෙනස්කම් හිතන්නේ නැතුව ඇති ඉක්මනින් ඇති වෙන්න පුළුවන් සමහර ප්‍රගුණතාවයන් නෝ නමුත් ගණන් ගන්නේ නැහැ මේ කියන අවස්ථාවටම කියලා දෙයක් නැහැ සමාගයේ හිත චිත්ත ස්වභාවයෙන් පවිත්‍ර භාවීට පත් වුණා නම් ශාරීරියේ දාලා සැහැල්ලුනා නම් මේවා ඒ ආකාරයෙන් කම්පාවටපත් වෙන්නේ නැතුව යහපත් වන්නා වූ ගුණීන් උතුම් වූ සමාධියමට පූර්ණ වේවා කියන හැඟීම සබාගෙන ඒ ශ්‍රේෂ්ඨ වන්නා ගුණීන් මේ කටයුතු කරගන්න ඕනේ දැන් අපි ඒ අනන්ත ගුණජ සම්බුදු පියාණන් වහන්සේලාගේ මහා අවසරය අරගෙන සසමාර බලයක් ආවත් අද අප කරා නොඒවා ඒ උතුම් අනන්ත ගුණ ඇති මාර බල පරාජයට පත් කළ තුන් ලෝකාග්‍ර සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදය අපට පිටාවා අපට ඒ උතුම් ත්‍රිවිධාත්මීය මහා පිටිසරණ ලැබේවා උතුම් නිවන් සාක්ෂාත් කරගැනීමට මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්නට අපට අනන්ත සාන්තිය මහා ආශිර්වාදයක් වේවා පිටිසරණක් වේවා කියලා හිතාගන්න ඉතින් සාදුකාර දෙන්න අමාමේ නියනි අද ඔබේ ගුණ ගයන්නේ ඔබේ ගුණ ගයන්නේ ඔබේ ගුණ සිතන්නේ අමාමේ නියනි අද ඔබේ කිරි උරන්නේ ඔබේ සජිලු තෙත දෙවන්නේ මුහුණ හද එළිය කර බුදු රසක් එවන්නේ කායේ සෑම සසෙත බෙදාලා උතුම් මහා මුනි පියේ ගුණ රුවද මවාලා සෑමගේ හද තුලටගෙන වඩා හිඳු වෙමි පියේ අසම සමේ බුදු පියේ බලාසිත දිනු මැනී පෙර අනත පෙරුම් දම් පුරාගේ ඇදුරේ ඇත තනා අනේසේ Happy කායේ වාදනද සංවර වේවා මුනි බානේ පාදයේ තේ සාවේ කාලයේ නිසම වෙතම සදීවා සුවිසි මහා ගුණ සමිඳුනි ගයලා අපාමනේ ගුණ බුදු ගුණ මගේ පාලේ ලැබෙන්නේත සමේ වෙති ලැබෙලා සිත ගන්නෙමි සතේ ගාහයේ දුරලානේ සීතිලේ මාතුවේ නිදි මාත කීති නොමේ එනේ සරණ ලැබේවා ගාමි දුගේ දරු මග වන්නේ තිසරනේ සරණයි මග රැක දෙන්නේ සමිඳුනි සෑම සංවරම කරන්නේ බුදු හඬේ හැරෙමි මේ ගුණේ හඬේ යන්නේ තැනේ බුදු චාමින්දු නිවෙන හඬ නැත මේ තැනේ ඔබේ දරු යන්නේ මගේ මෙලෙසයේ ගනිමිනේ බුදු සාමිඳුනි සත සංවර කරමිනේ කායට මොනි දුගුණ සිසිල හමාවා කිසිම දාගති කායට නොවේවා කිසිම දුකක් වාත කිසිසේ නොවේවා සමිඳු ළඟ ලෙස සිසිල ලැබේවා බුදුමා පියේ ඔබේ ගුණ කල කියන්නා මෙම සෑම වෙතට සමවත් හඬ යවන්නා හදවත නිවි නිවි සනසුමි තබන්නා බුදු ආනේ සිතිලේ සනසුමෙතම දෙවන්නා කායේ වෙත සීසීල ඇත සමීඳුගේ ගුණින් දිනා සමතෙම දාහ නැත සීසීලස සැදෙයි ගුණා බුදු මගේ අතිරිගෙන මිදුනි නිවන් දෙනා පිරිසිදු සිතක ඇති පවතමි ගුණින් දනා මලකට වැඩියේ පිරිසිදු සුදු ගුණ ගන්නා සෑම ගුණේ සුවඳ අඩු නැති ලෙස පතුරන්නා හදවත සපිරි ගුණේ සුවඳිනි නවන්නා සෑම ගුණේ සුවඳ සෑම හදවත කිනේ සමීඳුගේ සුචාරිතෙන් දුන් මහා ගුණය ඇත බුදු සිත දෙවනේ විත සුචාරිත නැගෙනු ඇත සෑමතෙම සමිඳු ඇති ලෙස හද නිමේනු ඇත සිසිලස සෝබාදම් කඳ අද දිවනු ඇත සැමගෙම හදතේ පුදු සිතිලස ලං වේවා පිරිසිදු සමවතට දුක් නැති සිත වේවා සැනසුම් එළිය සුදු මුදු ලෙස සැකසීවා පිරිති දුහදක ගුණ සෑම හදකම වේවා බුදුමා පියා දෙතු සදම් සුවයේ දිතේ සෑම හදවතම බුදු සිසිලට නැමිනු ඇති බුදුරත් කිරණ හදවත සිසිලසට ගති මෙම තෙත් වෙන්නේ සෑම තැනේ සසරෙහි කරන ලද සුචාරිත සුවේ එනවා සසරෙහි පුරුදු ගුණ කඳ ළඟටම එනවා පෙර බුදු සසුන තුල පිළිවෙත් පුරන ලදේ මගේ සුවයේ ගින අද මෙහි ඇදෙන සඳ හිත කායේ ප්‍රබෝධය ඇත විස නසන ලද දුක නැත වේදනා නැති හද සුවයේ තෙද සෑම තැන නැගීමේ ගුණ කඳ වැඩින්නේ විස නැති හදට ගුණ සුවයයි දැනින්නේ සැනසුම නිසා කය නැ දුක ලබන්නේ සෑම දින මුනිඳු ගුණ සමවට නගන්නේ සමවත් සුවයගෙන සෑම කය ගැන ගන්නා අපි බුදු පුතුන් ලෙස අද අහසට යන්නා මත්නේ පිරුණු සැක තුනු කය තබෙමින්නා බුදු දරු විලත මිනිසත් ගුණ කඳ දුන්නා අරගෙන මැවුණු කයකට හිත නගන්නේ සැමතෙම එබඳු මැව් ගත මෙහි නැගෙන්නේ බුදු බල සිරි ගුණෙනි මෙම කය සැදෙන්නේ එහි නැගී හිතෙන් අපි ආසෙහි සිටින්නේ පාවි පාවි ආසතේ මුළු කයේ විත පාර නැත ඇඹරුම් ගිනේ නැත සෑම තැන තැන තුම් සුදු මෙන්දින සුවයක බැඳ ඇත ඇද නැත කයගෙන බුදු සිත ගුණයට නම හිතේ තුලේ බුදු ගුණයයි පවතින්නේ ලොවේ මොනේ වද පාසයි අරගන්නේ කම් ලොවේ හැරේ අපි බඹ ගුණෙන්නේ බඹ සාර ඇති මොනි දරු කැලවන්නේ සාමිදුගේ පොඩි දරු කැල අපි වෙනවා කාය බුදු රාජින්දුට ගෙන පුද දෙනවා මෙම කායේ බුදු බාලයෙන් සුරකිනවා අපේ හට දුක නැත සැනසුම දිනවා ඇදින බාරක් කිසි දෙසක නොවන්නේ වායු කුපිඩක් ලෙස කය පවතින්නේ නිසල හදක් බුදු ගුණෙනි ලැබෙන්නේ මේ බඳු තනත් සමවතෙහි තිබෙන්නේ මෝනට පිරිසිදු හද එලි වෙනවා කැමතන ඇද නැති උජු ගුණ වෙනවා සියලුම ගුණ කඳ තෙස සැලසෙනවා සෙවුම අවංකයි ගුණයෙත එනවා පිරිසිදු බව හේතු වෙනි දකින්නේ වරද නොමැති අපි බුදු දරුවන්නේ පදු කායේද හිත සැනසුම දන්නේ එවඳු වරද නැති ගත හිත වන්නේ සංවරේ ගත හිත ඇත අපේ සෑම විට සංවරේ හිත ගතේ අද සමේ වෙත දිත සංවරේ මුවේ මද හත එලිගිනේ දිත සංවරේ ගුණ සඳ එලි රුවේ ඇද දිත සඳුගේ සීතිල කිරණක් සමගින්නේ බඳ පුතිතිල සෑම මුවට දේවන්නේ මෝරෙහි සද සෑම අත මෙලෙසින්නේ සීසීල ඇති සඳ එලියක් ලෙස වන්නේ මුනි දුගේ ගුණ පිරිහිත හැම ලෙසිනා පැහැදිලි පිරිසිදු එළියෙනි වැසුනා ඉම සඳ කැලු මන් ලෙස එලි නැගුණා පිරිසිදු අදවත සැනසුම දෙවුණා නිසසල සුවේ ඇත අතහැර ඉන්නේ බුදු සුවේ නිහඬ පිරිසිදු වන්නේ එමෙ පිරිසිදු ගුණ අපට ඉතින්නේ මද හසෙමිනි මා එලි සැද දෙන්නේ කායේතේ නොමෙත කිපි බර ආදේ නිතනා කායේතේ සියලු පාතින් සුවේ ලැබුණා මූණ එළිය ගති මුදු ගුණ නැගුණා මෝ වුණා මුළු කායේ වාතෙමි මේ ගුණ සිටි ලෙස විනේ මුදු සුදු ආදේවත සුවේත පැමිණිනේ සෑම ගුණ නිසා ලෙවේ ආදමුවේ දකිමිනේ එලි කඳ මතු කර දැහැනට පැමිණිනේ පළවැනි සමවත් දැහැනට ආවා කුදු වෙලි කඳ මුනෙහි බැබේ කායේ බර නැත දුක නැති වූවා සෑමතෙම සැනසුම් හිතගත වූවා මේ ගුණ පළවැනි දැනෙහි ඉතිනා තුව කඳ පුදුහක් එළියෙහි නැගුණා මුහුණට වැදි සුදු මුදු එළි නැගුණා සෑම අතේ සුව කඳ ලෙස මතු කෙරුණා මුහුණට ඇති ඇද සුවය දෙවන්නේ හදට නැගුණ ගුණයෙනි පිනවන්නේ දහමට බැඳි සිත අද නැග එන්නේ පිනවල මුව හද සුවය දේවන්නේ මෝහනේ වැටිනේ එලි දැම අත විහිදෙත සුවයේ නැගී මොළු හිත කායේ සිත සිත මොනි දුදේසු ගුණ සිසිලස මොසුවේතේ නිදහසගත් මුළු කයේ ගුණේ එලිගත කයට ඒ නිදැන කය එලි සුවේ දිනවා මෙම තන ඇති කයෙකට සමලෙසිනා ඇතුලේ පිටත වෙනසක් නොම කෙරුණා එළිය කඳක් ලෙස මෙමෙ කයේ සැදුනා එළියේ දේවයි පුදු සුවේ මතු කෙරුණා මේ කය සෑම ඉඳුරන් සමගින්නේ එළියේ කඳක් විලසින් තැකසෙන්නේ සෑම ඉඳුරන් බුදු එළියේ නිදන්නේ එළියේ කායයි දැන් සෑමට තිබෙන්නේ සෑම තැන පිරිසිදු සුවය ලැබෙනවා බර නැති දුක නැති පහත දැනිනවා මෙම කය සුදු එලි හැදෙනි හැදිනවා මුළු කය අඟ පතගෙද එම වෙනවා මේ කයේ සැහැනට වූවා බුදු රජින්දුගේ දරුවෝ කොහියන්නේ මේ කය හටගත් මුලද බලන්නේ පෙර කාලේ කයෙහි දුරන් නොමෙවන්නේ සුදු එලි කලේ පමනයි පවතින්නේ අතරේ දමනේ තනේ කයේ නොමේ විනේවා සෑම ඉඳුරන් ඇල්ලුමට සැදිනවා ලෝකේ හොයනේ ගමනක් පිරෙනවා ලෝකී හොයන්නට පතංග සාදෙනවා ඇත කනේ නාසයේ දිව කයේ කියලා පත් ඉඳුරන් ගෙන අත පයේ හදලා එන ගමනක් කාම උලොව හොයලා ඔයලෙස බිකර ආවා එකලා අපි අද හිති ගුණයට නැගින්නේ එම කාලේ කය පිරිසිදු වෙති බෙන්නේ නෙමේ කිසි තැන අඳුරක් නැතිය ඒ තැන්නේ අත පාය අඟ පදඟද නොමවන්නේ ඒකම එළිය පිට සුදු පිරිසිදු උනේ විලේතේති පුලෝ කාලේ පෙරවියේ එලෙසිනේ ආතරේ සිටිනේ විතේ ලොව හැම දෙයගෙන ඇකිලි ගොසින් අත පාය කිසි නැති මෙනේ පිරිදි දුමා එලියක් මතු වෙනවා සුදු එලි ඉරුලෙස බැබළුම වෙනවා තිරුගේ තිබෙන සුදු කඳ සැදෙනවා පිරිසි දුගත හිත මෙලෙස සැදිනවා අපි කම් ලොව අතහැරගෙන එන්න මේ පෙර මුල් දිවි ගෙවූ තන දැකීමෙන් මේ එලි කඳ ආතෙහි බබල වෙමින්නේ එක තැන පිහිටයි තල දෙනවන්නේ චලනය නැති ලෙස එක් ලැබෙන ගති එහිදී හිත හිත කය යන දෙක අරගෙන යා හැකි ඉහළම දුර වෙත තබුතන හොඳ හොඳ යයි කීවත් මෙම කය වනේ එලි කඳ මතුවන හැටි බුදු නැන ගුණේ බාලේනි බාලාගෙන තතු විමසන්නේ දැනෙන හිතයි අනුකුමද බලන්නේ නෙන නිදහස් සුවයට මතුවන්නේ මෙම කය තතු මෙම විලස බලන්නේ පින පිඩලිස එක එක සැනකින්ගෙන හදන හදන විට එම එම මොහොතින නැගෙන නැගෙන තිත් රුවවි දුවමින තිබෙන තිබෙන සතුරැනක් ලෙසකින් විදෙන විදෙන විත එලිරුව නැගිනා නැගෙන නැගෙන රුව තනකිනි විදෙනා විදෙන විදෙන විත යාලි මාතෝ කෙරුණා මේ බඳු වේග අපාමන මෙහි නැගිනා මොහොතින් බිඳුනත් කය හැදුරුව දෙන එමරුව ලෙස යලි පුබුදයි නිමවන සුවහිතගෙන ගති ලෙස මතු කරමින මෙලෙසට දෙයි මෙම කය හැද සලගෙන මුළුකයේ සැමෙලි කඳ තෙසදන්නේ තැනකින් බිඳුනත් නොපෙනෙන්නේ විනත නොමති වනේ විලස හදන්නේ එයි නිමේ බඳු එලි කඳ දෙපෙනෙන්නේ ඒක එලි කඳලිස කයේ මෙහි පෙනුනත තැනෙකිනි තැනෙකිනි බිඳ බිඳ යන විට මාතු කර මාතු කර එක එක එක පිට එලි කඳ සිත කිනි විහිදා සැදු විට එකට තිබෙන එලි කඳලෙස පෙනුණා මෙයට මේ බඳු බඹරුව ලෙස පෙනුණා නොමැති දෙයක් දැකය සතර වැටුණා මේ බඳු මේ වන් මායාරුව හැදුනා හදන හදන විට හිත දෙන තින්නේ නැවත නැවත එම හිතද නගන්නේ නගන නගන හිත රුවද මවන්නේ මවන හිතද රුව දෙකම නැතින්නේ යලි යලි පවතිනේ හිත ගති මතු කෙරේ නිමවනේ විත කය හිත මෙමෙලිස වර මතු කරේ දිනේ විත හිත කය යනාතරේ දෙක මේ පිනේ ඇති දෙය ලෙස හිමි කරේ මේ හිත මේ කය යන දෙක හැදුනේ නැතින නැතින විට යලි නිම කෙරුනේ එවිට පෙනෙන හිත කය එම සැනිනේ නැතිත වැන තියත ලොව දම් ලෙසිනේ කෙලවර නැතිවම දිවි රැක ඉන්නට ඇති හිත ජීවත් කරවන ලෙස සිට මාතු කර එකිනෙක නැතිවන සිට වාසේ යලි සාකසයි හිත දැනගෙන සිටිනට මෙහිත මේරු කය සකසන්නේ ඒකය සහ අරමුණු දෙගැතින්නේ මේලෙස යලි යලි හිත හැඩගන්නේ මේ හේතුව ගත හිත නිපදන්නේ මේ වාසේ හොඳේ සසරේ හරිනේවා බුදු රජේ දෙසු සතු වැටු මේ පනවා ඇතිවන නැතිවන යන දෙක වන තැන නැති උනේ දිය යලි කිසි දිනේ එලෙසිනේ ඇති නොවේ වෙයි වැනේ දෙයි මතු මතුගෙන එකිනෙක එයි අනුදින් ලෙස හැදගෙන මේ බඳු තැනක අපි නැත හිත බැඳලා නාම රූප යන සතු දැක සකලා හිතගත යන දෙක දැක හිත් කෙරිලා ඇති සතු සිහි කරෙනෙමු සෑම මිකාලා අනත සතර දිත අරගෙන යම් දිනේ හොඳම ලෝවයි හිත කයගෙන පවතිනේ කියන තැනි මේ වගේ කය දරමිනේ අතරේ ගියේ වාරද අනතයිගෙන මේ වගේ ඇති තැන සතු සිහි කරලා හොඳ දෙය මෙලෙස දයයි දැකමි කලා නිසරු ලෝවේ බැඳී හිත දුරු කරලා අතරේ දම මොහිත කය සතු දැකලා සිත කය නැති කල විට තෙත වෙනවා බැඳින ඒවන් බැඳුමන් ඔබ වෙනවා මෙලෙස දැකම අපි ගුණ හිත තනවා මේ අපේ උතුම් මගේ ඵලවිත ඉනවා ධම්මගේ අනුවයි සතු දැනගත්තේ එහි ඵලෙ දුටුවයි සතු දැක සත්තේ හිත කයේ නැති තැන හැටි දැක සත්තේ නිදහස සිහි කරනෙමු ගුණ මත්තේ අරගෙන මග පලවතට ඉතින්නේ හිත තැබුවෙමු සෑම අතරලාමින්නේ නිදහස එවිටයි විසදනොවන්නේ අතරි සුවය නෙමු තැනකින්නේ ලෝව වෙත බැඳී හිත අතහැර දමලා හිත ගත ගැන අද අත දැක මිකාලා අත ඇර සැන තුන සිතේ හැටි දැකලා සිහි කරනිමු නිවනයි සතු සකලා මෝතක් නිහඬව හිත ඉඩ දෙන්නේ මේ සතු මෝතක් සිහි කරගන්නේ නිවන කියන නිදි සතු හිත දින්නේ සිහි කරවට ආගන්නේ ඉදින්නේ බුදු තරණේ වේවා තදහම් තරණේ වේවා සංගේ බලේ වැඩිවා එමෙතේ මගේ ඵලේ උරුමේ වීවා ලොවේ සතු දැකලා නිසරුවේ දැකීමේ නිකාලා ඊයේ අතරේ දමලා නිදාසේ ඇති දුටුවේ සකලා ලොවට බැඳු මන් නැත බුදු ගුණේ දහමේ සතු වෙත මගේ ඵලද දැකගතේ නිවන නම් තන තුමයි එම අත කයත කුමවන්නේ අපි කුල කරත යන්නේ සිව්වැනි වසින්නේ දැන් තලයේ සිටයි ඉන්නේ අපි මෙතන සතු ගැන සෑම ලොව සියලු හිත ගැන හිතගතද යන තැන දුටු වේ සතු සෑම නැතින වෙනසින නැතින වෙනසින තැන හිත බැඳුම නැති කර දින ඉදහත් මහා නුවණ පෙනෙහි නිවනයි කියන සතු ගැන සතු මෙතේ දැනගෙන අපි අද ආපු ගමනිනේ ආතනට යලිගෙන යන්නේ ලොව සතු දැන හැඳිනගෙන සිව්වැනි දැන මත ආසේ උඩද මෙම අත හිත සැක ආපු අත සීකරමු තුන් වැනි වූ සමවත අතපය කියා උනි හිත කඳ මිති සැකසුනි පති දුරන් හැද උනි එබඳු කය තුන් දැහැනි හිමි උනි අපි ඒ බඳු දැනගෙන තුන්වැනි දැන වෙත දැන අතිනෙමු නුවණ කින නොබැඳි හිතකින් සිටිමු එම තැන අතේ පයේද දැන් ඇත එලි කඩරුවෙන් සැක සිත පතිඳුරන් මතු වෙත එවැනි දැනෙතම කය හිත ඉත මෙතෙන් සිට එන්නේ මේ කය පෙර තිබෙන්නේ දැනකි එවන්නේ දෙවැනි දැනයි පෙරදි වෙන්නේ තුන්වෙනි දැහනි සිට පැසගෙන ඇවිත් මෙලෙසට සැහැන වත සිහි කොට සිටිමු එලි වට කරපු කය පිට වසය කරේ එරිය ඇත පැහැල්ලුවේ කය හිත විත දෙවැනි දැහැනට ගත හැවොම මෙම ලෙස දෙවැනි තැන ඇත දෙවැනි මහා දැහැනින ඉති පෙර පළමු තැන විනේ පළමුව තිබූ දැහැන මුහුණ හිත එලි කළා පමනින කය සැල්ලුව ඇත සුඛ නැති කයක සතු වෙත මුහුණට එළිය වෙත මේ බඳු පිරිසිදු තැනක් ලෙස විත ඒ බඳු අනේ දැහැනා පළමු දැහැනයි කියුණා එම දැහැනට උනා එන්නේ පහළට ගමන ඉතිනා කිසි තැන බැඳුම් නැත නිසාරු අනියත දුක වත නිසාරුව අනත ගත දැකයි එන්නේ බැඳුම් එහි නැත පළමු අන දැහැනින ආතෙන කය උඩට වින මනෝ කයකින්ගෙන හිටියේ ආතට නැගී මෙලේ සින අප සැම මෙබඳු දින සම්සාලාව විසගෙන මසින් ලේකින්ගෙන ඇදුණු ඝන කය තිබුණු තැන දැන පහතට බසින්නේ නායේ තුලතේ පොළවේ මතේ වන්නේ හිතිය එම අදුනිත සබන්නේ මන්නේ සමග විත කන කය විත කය ඉත පැඳින විත මෙහි වතේ පිරිසි දිවිලෙද රෝග මෙහි නැත වාපින් තෙම් යනා සිදොත නැති ලෙස සැදුනා බුදු ගුණ සිත කිනා සැගත් කය විස නොමැත ඉතිනා හිතට රෝගද නැත ඉස්නායු බලගෙන ඇත මනසට රෝග නැත මුළු කයත ලෙඩ කිසිදු නොම වෙත නාරසක සීලා ඉස්නායු බැබලීලා රෝග දුරු වීලා කයත පිපිදුම ඇත මේ කාලා රෝග දොස් නැති තැන පිරිසිදු කයක් ඇති වින හිත කය වදනගෙන බුදුන්නේ පිරිසරණේ පිහිටින අද තතු දකින්නේ දූෂිත ගති නොවන්නේ දැනින් මිදෙන්නේ විවිධ ලෝකයට සැමෙන්නේ හිතිලෝ හිතිය තන බුදු රජ තුටුව විලසින පෑදුණු සිත රැගෙන යන්ත හිතුනොත් තැනින් එම තැන සිවැනි දැහැන විස යන්ත හිතුවොත් හිතු අත තැනින් සමවත එත බුදුන් සරණයි අදිතනක් දෙත තෙරුවන් සරණිනා කම්පා නොමැති සිටිනා අද බුදු පෙළමිනා හරින් ඇත් බුදු රජුන් දැකුණා සම්බුදු සිසිල ඇත මුනිදම් අතිරි සෑම විත සෑමගේ ගුණ සමවෙත සිතුන විට මතු නගන ලෙස ඇත මෙම තෙත් ගුණෙන්නේ බුදු රජින්දුත පුදන්නේ පිළිවෙත මෙතැන්නේ ගන්තේ විදසුන් මග නැනින්නේ කැමත දෙත වේවා ලෝසතට සිත වේවා කුසතුන බැබලේවා උතුම් මග ඵල සැමට වේවා සාදු සාදු සාදු